අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටින වැඩමුළු සංවිධානයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සැසිවාරය ආරම්භ කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ප්‍රශ්න 15ක් තියෙනවා සේරම භාවනාවට අදාළ ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා පරයන්කට ආමඩ පෙර විනාඩි 20ක් 30ක් අතර කාලයක් සක්මෙනෙහි යෙදෙන්නේය. ප්‍රථමයෙන් දකුණ වම වශයෙන්ද දෙවනුව পায় ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ද කරමි. මෙහිදී ප්‍රථමයෙන් විලුඹ පෙදෙස එසවෙන බවත් ඇඟිලි ටික පොළොවට තද වෙන බවක් දැනේ. ඉන්පසු পায় ඉදිරියට ගෙන යාමේදී පාවෙන බවක් දැනේ. නැවත পায় තබන විටදී පළමුව විලුඹ පොළොවට තද වෙන බවක්, දෙවනුව পায়ේ මැද කොටසක් අවසාන ඇඟිල්ල පෙදෙස පොළොවට තද වෙන බවක් දැනේ. මෙසේ සක්මන් කිරීමේදී දකුණු පාදයේ තබන විට කයෙහි මුළු බර දකුණු පාදයටද වම් පාය තබන විට එම බර වම් පාදයටද මාරු වෙන බවක් ප්‍රකට වෙයි. මෙසේ කෙලවරට ගොස් නැවතුන විට මෙතෙක් ඔසවාගෙන ආ බරක් බිම තැබුවාක් මෙන් සැහැල්ලුවෙන් සැහැල්ලුවක් දැනේ. මෙවිට සිටිනවා යයිද හැරෙනවා යයිද නැවතත් සිටිනවා යයිද සිතා නැවත සක්මනෙහි යෙදෙමි. විනාඩි 15ක් පමණ මෙසේ සක්මන් කරන විට කයෙහි උණුසුම් බවක් දැනී දහඩිය ගලන්නේය. සතිවත් සතිමත් වීම සඳහා ඔබ වහන්සේගේ ඔබ වහන්සේගෙන් ගෞරවනීයව උපදෙස් පතමි. ඔබ වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවන් සුවය ලැබේවා. එද මේක මේ විදිහට දක්මන් කරනකොට සත්‍යමත් වෙලාද දැනටමත් එහෙ නැත්නම් දැනට සත්‍යමත් නැහැ කියන අදහසෙන් මේක ලියනවාද? එහෙම නැත්නම් මේ තියෙන සතිය දිනු පවුණු කරන්න උත්සාහ කරනවාද කියලා අන්තිම වාක්‍යයෙන් ටිකක් පටලවලා දෙනවා. සත්‍යමත් වීම පිළිබඳ උපදෙස් ඉල්ලනවා. ඒකට මේ කරන දේ පිළිබඳව Tamanට මේ සතියයි මේක විශ්වාසය නැතුවද මේ ලියන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා ලියපෙන්නා පොඩ්ඩක් අපි පැහැදිලි කරනවා නම් ලේසි උත්තරයක් දෙන්න. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැනට සතිමත් මම එකෙන් බලාපොරොත්තු වෙන්නේ තව දුරටත් සතිමත් වීමට උපදෙස් කියලා. ඒ වචනේ දාන්න බැරි වෙලා. එහෙම නැති වෙච්චාම විශේෂණ පදේ නැති වෙච්චාම උසාවිය නොම ගියන් නිසා මම මේ කතා කරේ. ඉතින් වෙනකොට මේ මොනවාද තවම සවදුරට සතිය දිනු කිරීමට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හැරෙන වෙලාවේදී පුළුවන් තරම් මේට වැඩි අර එහා පැත්තට ගිනිච්ච සක්මන හැරෙනකොට කඩා ගන්න නැතුව මෙහා පැත්තට එනකන් තියානින් එක. දෙක සද්දයක් වේදනාවක් හිතවිල්ලක් වගේ බලාපොරොත්තු වෙච්ච නැති අමෝර අරමුණක් ආවත් සක්මන් කරමින් මම ඉන්නවා කියන විශ්වාසය කඩා ගන්න නැතුව ඉදිරියට යෑම තුන්වෙනි එකක් ඕනනම් කීතෑගේ සක්මන් සඳහා නොවි එදිනදා රෙහිමේ ගමන් යනකොටත් ওই වගේ වමේ දකුණ වමේ බර දකුණේ බර වැටෙනවද කියලා මෙන්න මේ ක්‍රමයට තමයි පැතිරීම කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ක්‍රමය මම දැනටත් අනුගමනය කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව මගේ අරමුණ ඊයේ සවස සමූහ භාවනාවේදී සිදු වූ අත්දැකීමක් විස්තර කිරීමයි. මා පරයන්ක භාවනාවට වාඩි වී පළමුව කයට සිත යොමු කළෙමි. හුස්ම වේගයෙන් දෙතුන් පාරක් පිට කර ශරීරය සැහැල්ලු කර ගතිමි. මාගේ නිමිත්තවන උදරයේ පිම්බීම සහ හැකිලිම දෙස ටික වේලාවක් බලා සිටියෙමි. ටික වේලාවක් මෙසේ සිට ආනාපානයේ දිගු දිගු කෙටි බවක්, ටිකෙන් ටික හුස්ම රැල්ලේ වේගය අඩුවන සැටිත් ලං වී ලංවීම සහ දුරස් වීම විමර්ශනය කරමින් සිටියෙමි. මෙසේ මිනිත්තු 15ක් 20ක් කරගෙන යන විට ඉබේම නිමිත්ත මගහැරී ගියේය. ආනාපානයේද සිහින් වී ඇති බව වැටහුණි. මුලින් පැමිණි සිටිවිලිද නැවතී තිබුණි. මා ඒ අවස්ථාව සතිමත්ව සිටින බව තේරුම් ගතිමි. මෙසේ ටික වේලාවක් සිටින විට යම් ආලෝකයක් මාගේ වම් ඇසට උඩින් නලල දෙසට වැදුනි. එය දීප්තිමත් ලා කහපහැට හුරු එළියකි. මුල් අවස්ථාවේදී එය කුමක්ද කියා මාහට නොඇටහුණත් ටික වේලාවකින් නැවත එසේම ඌ බැවින් එය ආලෝක සංඥාවක් බව තේරුම් ගත්ෙමි. මාය ගණන් නොගෙන දිගටම සතිමත්ව සිටියෙමි. තවද මාගේ දකුණු කනට කුහුඹුවකු රිංගා අවසනවා මෙන් දැනුනි. එය මට අපහසුවක් ඌ බැවින් මා සතිමත්ව සිටීම සිටම කන කැසුවෙමි. ඒද නිතර නිතර දැනුන නිසා ඒකත් සංඥාවක් බව වටහා ගත්ෙමි. මා එයත් ගණන් නොගෙන දිගටම කය දෙස බලාගෙන සතිමත්ව සිටියෙමි. සක්මන් භාවනාව. මා වම දකුණ වශයෙන් පටන්ගෙන පාදයට ස්පර්ශ වෙන තැන්, තද ගතිය ඇනෙන දැනෙන තැන් කෙරෙහි සිත යොමු කළෙමි. සිත පිට පිට යන මුත් මා නැවතත් මූල කර්මස්ථානයට පැමිණ භාවනාව හොඳින් කරන්නෙමි. මෙසේ කරගෙන යන විට මට නිදිමත ගතියක් වැනි දෙයක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේහි වැරදි අඩුපාඩු ඇතනම් තිබේ නම් පෙන්වා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ සතිය පිහිටියට පස්සේ එහෙම නැත්නම් සතිය ස්ථාවර වුණාට පස්සේ තිතේ ආනෙන්ජප්පත්තේ මේ හැම ඉඳුරන්ම ඒ සතිය අවධානය ඉල්ලන්න එක එක ඇඬුම් අඬනවා රංගන රංගනවා එහෙම නැත්නම් හුරතල් කරනවා ඇහැ එහෙන් කහන්න පටන් ගන්නවා කනේ සද්ද ඇහෙන්න පටන් ගන්නවා හමි කැසිලියට එන්න පටන් ගන්නවා නාසයට දේවල් දැනෙනවා දිවට එක්ක කෙල ගලනවා උගුර කහනවා මේ ගොඩාක් දේවල් යනවා මේක ඇත්තටම ඒ ශරීරයේ සිද්ධ වෙන සුව සේවාවල් ඒ සේවාල් නිතරම වෙනවා අපි සාමාන්‍ය බරවැතල දෙයකට බර හිත ඇවිසලා ඉන්නවා තේරෙන්නේ නැහැ නමුත් සත්‍ය හොඳට තැම්පත් වුණට පේනවා ඒ හැම තැනකම ඒ ඒ වෙලාවේ පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා අරව හරියට ලොකු වෙලා පේනවා. ඉතින් යෝගාවචරයට චෝදන ලයිස්තුවක් එනවා. හිතට කයට හිත යොදපු ගමන් කයේ හැම ඉඳුරක්ම අර හිතේ අවධානය ඉල්ලන්න හදනවා. දරුවපත් වෙන හිටන අම්මා කෙනෙක් රස්සාවට ගිහිල්ලා ගෙදර එනකොට එයාට දරුවෝ ඔක්කොම මොනවා හරි එකක් දාලා අර අම්මගේ අවධානය යොමු කරවන්න හුරතල් කරනවා, අඬනවා, බඩගිනි කියනවා. ඒ සෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමයි අපි කයත් එක්ක යාළු වෙන වෙලාව. නැත්නම් අපි ඉන්නේ අනුන්ගේ දෙයක් ගැන හිත හිතා. ඊයේ වෙච්ච දෙයක් ගැන හිත හිතා. හෙට වෙන්න තියෙන එකක් ගැන හිත හිතා. කායත් එක්ක හිටියොත් මෙතන සම්පූර්ණ නගරක වැඩ සිද්ධ වෙනවා. අට්ටිනා නගරං කත්තා මන්තලේ ලෝහා පිතා කියලා පුදුජන සඳහන් කරනවා මේ ඇටෝලි නගරයක් හදලා. ඒකේ තියෙන ඒ ක්ලීනින් සර්විස් එක ඒ වැඩපිළිවෙල සම්පූර්ණ මහකොළඹ මහනගර සභාවට වැඩිය වැඩි. ඉතින් ඒක නොදැන අපි මේ නන්නත්තර වෙලා ගත කරන්නේ. මේක ආවට පස්සේ ඒක ඇතුළේ තියෙන පුදුමාකාර වැඩ. ඉතින් ඒ නිසා ඒක අසීමිතව බලනින්න බලන් ඉන්නකම් මතක තියාගන්න මේ සතියෙන් ඉන්නේ. මම දැන් මෙතන ඉන්නේ. ඉතින් ඒකට පේන දේවල් හොඳම දේ නෙමෙයි. ඕකලම නගර සභාවට කියලා බැලුවොත් හොඳ දේවල් පේන්න නැහැ. ඒකේ තියෙන කසල සෝදන අංශයේ තියෙනවා, විදුලි අංශයේ තියෙන ඔක්කොගෙම මල්ල විකාර. කොළඹ නගරය ලස්සන තිබුණාට පිටිපස්සේ තියෙන ඔක්කොම ජරා. ඒ වගේ තමයි මේකෙත් පින්ජි ඒකට පස්සෙ පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ තමයි ස්වභාවය කියලා මේ විදිහටම ලෑස්තිලත් යන්න දැක්කට බසු බාන්නත් එපා. තව මෙටුඩි ගොඩක් සෙල්ලම් තියෙනවා තව බලන්න. ඇක්චුලි වෙන්නේ වැඩ. ඒ ටික බලා ගන්න මේ ලෑස්තිද කියලා අහන එක තමයි මේ කරන්නේ. ඉතින් මේකට ලෑස්ති වුණොත් ඊට වැඩිය ගැඹුරු එක. ඊට වැඩිය සියුම් එක පෙන්නයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මම වම දකුණ පාද තබා ඉදිරියට ගියත් ඒ ගැන මට අවබෝධයයි මදිය. ඒ ගැන මට පැහැදිලි කර දෙනෙමින් බැගෑපත්ව ඉල්ලා සිටිමි. මම පළමුවෙන් භාවනාවට පැමිණි කෙනෙක්මි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය ඒකට ඇවිදිනකොට වම දකුණ නොපෙනුනාට නොදැනුණාට මම ඉඳගෙන නෙවෙයිද ඉන්නේ. නැත්නම් ඉඳගෙන ඉන්නේ ඉන්නව නෙවෙයි නේද කියන එක හිතගෙන ඉන්නව නෙවෙයි නිදාගන්න නෙවෙයි කියලා දන්නවනේ ඔච්චරයි සක්මන. ඒකට පිළිගැරගෙන ඒකට සාදර වෙනකන් ওই ඉදිරි පේන මොන විස්තරක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොනවත් නොදැනුණාට මම දකුණ වශයෙන් ඔසෝනවා තබනවා වශයෙන් ඔසෝන යවනා තබන නොතිබුණාට මම මේ ඉන්නේ ඇවිදිමින් කියලා දන්නවනම් ඒක සාදර වෙන්න ආධුනිකයෙකුට ඕනටත් වැඩිය සාදර වෙන්න ඇති. ඒක ඉන්නකොට ඊටු ටික හම්බ වෙයි. ඒ නිසා ඒක අල්ලන්න නැතුව මේ ඈත තියෙනේ වල්ලන්න යනකොට වෙන්නේ අර මුල් තියෙනවට අනදර සිද්ධ වෙන නිසා හොඳට බලන්න ඇවිදින තාක් මම ඇවිදිමින් ඉන්නවා කියලා දන්නවනම් ලකුණු සක්මනේ ලකුණු 100%ම ලැබෙනවා. අතිරේක ලැබුණු ලැබෙයි. තව ඉස්සරහට යනද ඒ නිසා ඒක වාර්තා කරන්න. එතකොට ආධුනික ගතියක් නැහැ. ප්‍රවීණ වුණත් ඔච්චර තමයි කියන්නේ. තෙරුවන් සරණයි. පිම්බීම හැකිලිම මූලික අරමුණ කරගත් මා පරයන්කේ පළවෙනි පිම්බීම හා හැකිලිම විනාඩි 5ක් 10ක් අතර දුරදී පිම්බීම හැකිලිම තුනු වී යයි. ඉන්පසු සුදු පාට එළියක් ටික වේලාවක් පෙනී නැවත බඩේ චලනය පටන් ගනී. ඊයේ වනතුරු මම දරාගත හැකි සියලු වේදනා තිබියදී පිම්බීම හැකිලිම දෙස බලා සිටිමුත් දැන් බොහෝ විට පැමිණෙන්නේ තද වේදනයි. මම ඊයේ රෑ වනතුරුම විනාඩි 30ක් 40ක් පමණ ගිය විට වේදනාව වැඩි නිසා පරයන්කෙන් නැගිට නැගිටෙමි. මම අද උදේ සිතාගත්තේ මේට මුහුණ දීමට මුහුණ දීම එකම පිළිතුර බවත් මේන් මගහැර යාමට අන් මාර්ග නැති බවත්ය. එම අදිෂ්ඨානය නිසා අද උදේ සිට මම සෑම පරයන්කේදීම විනාඩි 50කට වඩා සිටීමට හැකිවිය. මට මට විනාඩි 50කට වඩා සිටීමට හැකිවිය. තෙරුවන් සරණයි. ඉතින් මේක තමයි ඒ විදිහට අදිෂ්ඨාන කෙරුවොත් එක සැරේම 100ට 100ක් යන්න බෑ. තිබුණට වැඩි පොඩ්ඩක් වැඩි වෙනවා. කරන හැම පියවරකටම ප්‍රතිඵල තියෙනවා. හැබැයි අපි හිතන තරම් නෑ. අපි හිතන විදිහට එක රැයින් වෙන්නේ නෑ. එක ප්‍රයත්නයෙන් වෙන්නේ නෑ. කරනකොට කරනකොට යනකොට තියෙනවා මේකේ සීමාවක්ම නෑ. කොච්චරද කියනවනම් මරණ වේදනාව තියෙද්දි සතිමත් වෙන්න පුළුවන් කියන එක විශ්වාස වුණාට පස්සේ තමයි සෝවාන් ඵලය ලැබෙන්නේ කියලා කියතයි. ඉන්නේ පිට තියෙන පොඩි පොඩි දේවල්ට නැගිටලා යන කට්ටියට ඒ ඒ ප්‍රමාණයට ප්‍රතිඵල ලැබේ. එන්නේ එන්නේ එන්නේ ගෙනියන්න ඕනේ. මරණ වේදනාව තියේදීත් මරණ තර්ජනයේ තියේදීත් මරණ බය තියේදී සතිමත් වෙන්න පුළුවන්. ඒ මරණ වේදනාවවත් සතිය කඩන්න බෑ. ඒක ඉතින් අත්විඳ අත්විඳම යන්න ඕනේ. ඉතින් මේක හොඳ ආරම්භයක් කියත හැකි. ඕක දිගට කරගෙන යන එකයි තියෙන්නේ. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වார்த்தාව සක්මන් භාවනාව පටන් ගැනීමේදී දකුණ වම වශයෙන් මෙනෙහි කර ඉන්පසු ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් මෙනෙහි කිරීම පටන් ගතිමි පළමුව දකුණු පාදයේ එසවීමේදී එම පාදයේ මහපට ඇඟිල්ලෙන් අනික් ඇඟිල්ලත් නැමී පය එසවීමි පාදයේ ඉදිරියට යැවීමේ සුළු වේලාවේදී පයේ සැහැල්ලුවක් දැනුනි එම පාදයේ බිම තබන මොහොතේදී විලුඹට පළමුව බර දැන්නු අතර පාදයේ ඉදිරි කොටසට එය පැතිර ගියේය. දකුණු පායේ බිම තැබූ පාය බිම තැබූ මොහොතේම වම් පාය එසවීම පටන් ගැනුනි. ශරීරයේ සම්පූර්ණ බර එම මොහොතේදීම තනිකරම දකුණු පාය විසින් ඔසවන බව දැනුනි. තවද දකුණු පාය බිම තබනවත් සමගම උකුල ප්‍රදේශය එම පැත්තට පැද්දී ශරීරය දකුණු පැත්තට පැද්දී ඉදිරියට ඇදුණු බව මෙනෙහි කළෙමි. මේ අතරතුර කෙන්ඩාවල වේදනාද දැනුනි. මේ ආකාරයෙන් වම් පායේ එසවීමද මෙනෙහි කරමින් සක්මන් භාවනාවට සක්මන් භාවනාව කරගෙන ගියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා ඊතා ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවායි පතමි. ත්වන් සරණයි. ඔය වගේ අර එකලස් වෙලා කාරණා කරන වැටෙන මට්ටමට આવොත් ඒ ඇති කරගත්ත එකලස සමාධිය නැත්නම් සමාධියට සතිය කඩා ගන්න නැතුව පරියන්කයට ඇවිල්ලා පරියන්කෙත් ඒ ප්‍රනීත භාවයේ මතින් පරියන්කේ අරමුණත් විස්තර ලියනවා නම් තවත් මේ වார்த்தාව හොඳ වෙනවා. ඔය යන විදියම තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව නාස්පුඩු ඔස්සේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ගතිමි. එය ශ්වසනාලය ඔස්සේ දැනෙන්නට මද වේලාවකින් පටන් ගත්තේය. මද වේලාවකින් ශරීරය දියාරු වී යනු මට හැඟී ගියේය. නලල දෙපසින් පුපුරු ගසන්නට විය. ආශ්වාසය හා ප්‍රශ්වාසය ක්‍රමයෙන් රබර් වැනි මෙලෙක් ස්වභාවයකින් දැනෙන්නට විය. ඉන්පසු එම සංවේදනය සියුම් වෙමින් පැවතුණි. මේ අතර මාගේ හිස් කබල විවර වන්නට පටන් ගත්තාක් මෙන් හිස් මුදුනින් පුපුරා යාමක් හා හිරිවැටීමක් දැනෙන්නට විය. මෙවිට ආශ්වාස ප්‍රශ්වාසයේ දැනීම අතුරු දහන් වී මාගේ සිත අඳුරු කහ පැහැති එළියක් තුල තනි වී ගියේය. මට දැනුනේ මා ඉර එළිය වැටි ඇති සඳලු තලයක සිටින්නාක් මෙනි. නමුත් මට අවට දර්ශන පෙනුනේ නැත. මාගේ ගත සිත ඊතා ප්‍රීතියෙන් පැවතුනි. භෞතික මුහුණේ සිනාවක් ඇතිවීමට හේතු වන ලෙස මුහුණේ පේශී වෙනස් වන බව මට දැනී ගියේය. මෙලෙස මා විනාඩි 10ක් පමණ එම ආලෝකමත් ස්ථානයේ ස්ථානයේ සිටින්නට ඇත. එය කෙලෙස් අඩු ස්ථානයක් බව මට මොනියම් හෝ ක්‍රමයකින් වැටහුණි. නමුත් මාගේ සිත කෙලෙස් සහිත බැවින් මම ඒ ස්ථානයේ සිටියේ මොනියම් හෝ අරමුණක් අපේක්ෂාවෙනි. එබැවින් මම ඒ එම ස්ථානයේ සිටම සිටීම ඇතිවිය. ස්වාමින් වහන්සේ මෙලෙස කොතෙකුත් බලා සිටියද වෙනසක් ඇති නොවේ. එවිට සිත කම්මැලි වේ. තවද මේ දකින දර්ශනය මාගේ වසාගත් ඇස්පියන් හරහා කන්නිකාවට ලැබෙන හිරු කර්ණිකාවට ලැබෙන හිරු ආලයක නිසා ඇතිවන එලියක්ද නැත්නම් එය භාවනාවේ වර්ධනයක්ද යන්න මා සොයාගන්නේ කෙසේද? එම ස්ථානයේ ප්‍රීතිදායක බව නම් සැබෑවකි. නමුත් භාවනා නොකරන ඇස් පියා ගන්නා අවස්ථාවලදී එවැනි දර්ශන මිනිසුන්ට පෙනෙන්නේය. මාගේ එකම වෙනස අරමුණක අවධානයෙන් ඇස්වසාගත් පසු අරමුණ සීලුම අරමුණ සියුම්ම ගොස් එවැනි කලවර ආලෝකමත් එලියක් සිත ආලෝක එලියක සිත නැවතීම පමණි. මේ අවස්ථාවේදී කයේ සංවේදනා දැනෙන අතර වේදනාත්මක සංවේදනා අඩුය. සිත එම ආලෝකයේ ආලෝකයේ තුල සිටියේදීද ශරීරයේ කම්මැලි කමින් ඇරඹීමට පටන් ගනී. ඇඹරීමට පටන් ගනී. තෙරුවන් සරණයි. පැහැදිලි කර දෙන සේක්වා. මේක පැහැදිලි කරන්න අවුල් කරලා තියෙන තියෙන தত্ত্বය විස්තර කරන්න වැඩි විස්තර කරන්න ගිහිල්ලා අහගෙන ඉන්න එක නම් පටල වෙනවා. කෙසේ නමුත් මේ පේන්නේ SPL හරහා ඇස්පිල්ලන් හරහා පේන ආලෝකයක්ද නැත්නම් භාවනාව උනත් දෙක කොයි එක උනත් සතිය කැඩෙන්නේ නැති එකනේ අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රകൃති ආලෝකයක්ද එහෙම නැත්නම් භාවනාවෙන් ආපු ආලෝකයක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ දෙක තියේදී සතිය කැඩෙන්නේ නැත්නම් එච්චරයි. ඒ නිසා මනෝ විකාරයක් වෙන්නත් පුළුවන් ප්‍රകൃතියක් වෙන්නත් පුළුවන්. කොයි එකාවත් මේ ආගන්තුක දේවල් නිසා වැඩිපුර කතා කරන්න ගත්තොත් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. කතන්දර ගොතන්න පටන් ගන්නවා. සැක පහළ වෙනවා. ඒ තිබුණට කමන්නේ ඇයුවා. සහතික වුණත් නැතත් නිට්ටය වුණත් ඒවා සංකල්ප වුණත් මට සතිය පවත්වන්න පුළුවන්ද කියන එක බලනවනම් යෝගාවචරයට ඔය ඔය සැකේ හෝ සැකේට පදනමක් ඇත්තේ. ඒ වගේම මේක කෙලෙස් අඩු තත්වයක් නම් අනිවාර්යයෙන්ම කම්මැලිකම් පානවා. කෙලෙස් තමයි අපේ උන හිතේ උනන්දුවට ප්‍රධානම හේතුව. කෙලෙස් නැති වෙනකොට උනන්දුව නැහැ. ඉතින් ඒක ලෑස්තිලා යන්න ඕනේ. මෙච්චර ඉක්මනට මට පුළුවන් නම් කෙලෙස් කපන්න. කොච්චරද කියනවනම් මට මේ දැක දැක දන දන එපා වීම පහළ වෙන්න. අන්න ඒකට ප්‍රමෝදය ඇති කිරීම තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක එන්නේ කම්මැලි කරවන්න. නමුත් යෝගාචරික ප්‍රමෝදයක් කරගන්නවා. ඒ මොකද මේ රාගය අඩු වෙනකොට තමයි මේ විරාගය පහළ වෙන්නේ. ඉතින් ඒක තිය මූල ධර්මයෙන් එහෙම නැත්නම් අන්වේ ඥාණයෙන් නැත්නම් ණය විපස්සනාවේ යෝගාවචරය තීරුම් අරගන්න ඕනේ. අනිත් දවසේ වගේ කෙලස් අඩු වෙනකොට කම්මැලිකමයි. ඒ කම්මැලිකම තමයි මායя කියන්නේ. කෙලස් වල ක්‍රියාකාරකම මම මේ පහළ වෙන කම්මැලිකමට ප්‍රමෝදයක් පහළ කරගන්නවා. ඒක නිකන් හරිම හුරස් වචන දෙකක් කියන්නේ මේ කම්මැලිකමට ප්‍රමෝදයක් පාර කරගන්නවා. ඉතින් ඒ ඒ ක්‍රමේ නැත්තම් මේ නිවනට දොරක් නැහැ. නිවනට යතුරක් නැහැ. ඒක නිසා මිනිස්සු කියනවා මේ රස ආස්වාදේ දන්නේ නැති කම්මැලිකම දනවන නෝන්ජල් පසුබාහන දෙයක් භාවනා කියන්නේ කියලා. එහෙම තමයි කාමභෝගී නිතත්. ඉතින් ඒගොල්ලන්ට කියන්නේ ඒක කරගෙන යන්න කියලා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. Tamanda අවශ්‍ය කරලා තියෙන සබ්බපාපස්සා කරන නම් පවෙන් වැළකීම නම් මේ නීරසකම කම්මැලිකම ඒ දොර කවුළු දෙකක් වගේ කියලා හිතාගන්න. තමන් දොර ළඟට ගියා නම් පේන්න තියෙන්නේ කම්මැලිකම තමයි. ඒකට අගේ කරන්න පටන් ගත්තා නම් නිවන් මාර්ගය. රස රසස්වාදේ හරහා යන්න ගියා නම් ඉතින් මේ ඉක්මන් ක්‍රම තියෙයි. හැබැයි මේ ඉන්ටර්සිටි කෙනෙක් වගේ අපාය තමයි ගිහලා බහින්න. මේ නගින එක විතරයි ඕනේ කෙලින්ම ගිහලා බසනවා. මේක ටිකක් රළුයි. මේක ටිකක් කම්මැලි. ඒක නිසා තපස් රකින්න කියලා මේකට කියන්නේ. කැමති නම් රකිමු නැත්නම් ඉතින් අතහැලා දාලා ගෙදර නිකයි. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස. ඊයේ මම ඔබ වහන්සේට මාගේ කමටහන ගැටලුවක් ඉදිරිපත් කළා. මාගේ මූල කර්මස්ථානය වන ආනාපාන සති භාවනාවේ යෙදෙන විට මුල් අවස්ථාවේ පටන් අරමුණෙන් සිත පිටතට යාම නිදිමත පාළු කම්මැලි ස්වභාවය හා එන එන අරමුණ පිළිබඳව මෙනෙහි කළ නොහැකිව හුස්ම සිටින ආකාරය ඔබ වහන්සේට වාර්තා කළා. හුස්ම හුස්ම සිටින ආකාරය. sorry සමා වෙන්න. හිස්ව සිටින ආකාරය. හිස්ව සිටින අය කියන්න. මුල් අවස්ථාවේ පටන් ලියපෙක නයින් ආගනි. මුල් අවස්ථාවේ පටන් අරමුණෙන් සිත පිටතට යාම නිදිමත පාළු කම්මැලි ස්වභාවය හා එනේන අරමුණ පිළිබඳව මෙනෙහි කළ නොහැකිව හිස්ව සිටින ආකාරය ඔබ වහන්සේට මම වාර්තා කළා. කමඨහන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ පැවසූ සමස්ත සමස්තය දෙස බැලීම මට පැහැදිලි වූවා මදිය. මා කෙරෙහි අනුකම්පාවෙන් එය පැහැදිලි කර දෙනසේක්වා. තවද පරියංකේදී මගේ බෙල්ල පහතට නැමී නිදාගන්න ස්වභාවයක් තිබෙන බව අනිත් අය පවසනවා. මා නිදි නැති බව මට තේරෙනවා. මේ නිසා මම පරයන්කේ සිටින විට බෙල්ල කෙලින් කර ගැනීමට අදිටන් කරගෙන නිතරම බෙල්ල කෙලින් කර ගැනීමට උත්සාහ කරනවා. මෙය මාගේ නිදහස් භාවනාවට බාධාවක්ද? පහදා දෙන සීක්වා. ඔබ වහන්සේ නිදුක්ව නිරෝගීව চিරාත් කාලයක් මෙම මෙහෙවර කිරීමට තෙරුවන් පිහිට ලැබේවා. ඒ කයේ විවිධ විකෘති එන්න පටන් ගන්නවා. එතකොට ඉතින් ඔක්කොටම Tamanටත් වැඩි ළඟ ඉන්න කට්ටියට උණයිස එකක්ම එනවා. ඒකදී සමුහ භාවනා ඒකේ තියෙන හොඳයි නරකයි දෙකම. ඉතින් එහෙම වෙනකොට තමයි මතක තියාගන්න පටන් ගන්න කරනකොට හොඳට කය සකස් කරලා කය ආභෝග කරන්න. මගේ කය සමතුලිතව සමමිතිකව සහැල්ලුව තියෙනකොට මෙන්න මෙහෙමයි කියලා. ඒක හොඳට හිතට වදන්න. ඒක භාවනා මරමුණට ගිය ගමන් මේක වැක්කෙනවා. ඒකේ අහන්න දෙයක් නැහැ. එතකොට භාවනා අරමුණේ හිත තියෙන එක පැත්තක් කියනවා අනිත් පැත්තෙන් කියනවා ඉරියව්ව වැක්කිරන සුළු සුරුපෙට අවිලයි කියලා. ඉතින් ওই දෙක අතර රණ්ඩු කරනකොට ළඟ ඉන්න එකන කතා කරගෙන ඔයා බුද්ධිදනේ ඕන්න පටන්. ඒතකොට තුන්වෙනි එක නයි. ඉතින් මේ මේවා දිහා බලාන යනකොට ඔය සමස්තය බලනවායි කියන එකෙන් අදහස් කරන්නේ මේ ඔක්කොම වෙන්න පුළුවන් දේවල්. එකක්වත් මේ නොවිය යුතු දේවල් භාවනාවේදී සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සාමූහික භාවනාව මාසි සයිඩෝ සෝංශ ගෙනත් දීලා තියෙන්නේ ඕනම කෙනෙකුට එහෙම ආභෝග කරපු ශරීර කයෙන් ඉතට ගත්ත ශරීර ස්වරූපයෙන් ඇදවිච්ච ගමන් විශේෂම තරුණ තරුණියන්ට ඒ ලොකු ආකල්පමේ වෙනසක් ඇති කරනවා. අනික් කඩේ මොනවද කියන එක තමයි බලපාන්නේ. වයසක මිනිස්සු ඔහොම ඔළුව සාක්කුවේ දාගෙන බුදිය ගතර ගාඩකුත් නැහැ. කවුරු කියන්නේත් නැහැ. වැඩක් නැහැ නේ ගෙදර ඉන්න බැරුවට ඇවිල්ලා භාවනා කරනවා මෙහි වහලෙ තිබෙන ඉඳ ගෙදර. ඉතින් ඒකකොට අල්ලපු ගෙදර මනසක් දන්නවා ළඟ ඉන්න මනසක් දන්නවා මේ බොරුව කරන්නේ කියලා. තරුණ තරුණ කෙනෙකුට එහෙම වුණොත් එහෙම ඉතින් කිරිමෙල් නඩු. ඒ නිසා ඒව කොහොම හරහා යන්න වෙනවා. එතකොට යම් දවසක ඒ සමස්තය පිළිබඳව Tamange අවබෝධය එනකොට ඉස්සල්ලා අර සතිය පිහිටුවගෙන අවබෝධය එනකොට හිමීට හිමීට Taman තේරෙන පටන් අර ගන්නවා. අච්චරම වැක්කරෙන් ඉස්සල්ලා එනත්තම් කවුරු රැවිලා කිව්වත් ගණන් ගන්නත් එපා කිව්වට ඇති වැඩක් වෙන්නේ නැහැ. කරලා කරලා කරලා හරියට ඩ්‍රයිවිං පුරුදු වෙන මනුස්සයාට කාර් එකේ ඇලයින්මන්ට් සල්ලන්න තේරෙන්නේ නැහනේ. ඒ මනුස්සයා ඇලයින්මන්ට් නැති කාර් එකේ හැරි පුරුදු වෙලා ඩ්‍රයිවිං කරනවා. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ කාර් එක මේ පැත්තට අදිනවා කියන. මේ පැත්තට අදින එක හදන්න යන්න බෑ ඩ්‍රයිවිං කරගන්න වෙලාවේ. ඩ්‍රයිවිං ඉගෙන ගන්න. ඉගෙන ගන්නතර පස්සේ හොඳ මෙකැනික් කෙනෙකුට දාලා කියද්දී මේ ස්ටියරින් එක නිකන් තිබ්බම කාර් එක කැපිලා යනවා. එනස් ඒ ඩ්‍රයිවිං දෝෂයක් නෙවෙයි. ඒක ඇලයින්මන්ට් දෝෂයක්. ඒ නිසා මේ ඇඟේ ඇලයින්මන්ට් හදන්න ටිකක් අල්ලන්න. ඒ ඒ ඒ සුවසේවාවෙ ඉන්න පටන් ගන්න ගොඩක් කල් යනවා. සතිය හදාගත්තට පස්සේ හදනකම් මේ කවුරු ආවිලා කතා කරන එකද ප්‍රශ්නේ. නැත්නම් ඇඟ නැමෙන එකද ඇඟ නැමෙන එකද ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඒ අතරමැද සතිය නොවැඩෙන එකද ප්‍රශ්නේ. පළවෙනියෙන්ම ගන්න සතිය වැඩෙනවනම් ওই ඕනම දෙයක් ඕනම වෙලාවක හදන්න පුළුවන්. ඒ නිසා Tamange අවධානය තියෙන්න ඕනේ මේ වගේ යෙදී ගත කරනකොට මේ අල්ලපනල්ලි මම අරමුණත් එක්ක ගත කරන ජීවිතේ අරමුණත් එක්ක ගත කරන මේ ප්‍රතිපදාව පොඩ්ඩක් හරි දියුණු වෙනවා නම් ඔය තටිටි මොනවා වුණත් ගණන් ගන්න එපා. ඒ වගේම කවුරු වෙයිලා මොනවා කිව්වත් මේ වැඩමුළු සංවිධානයෙන් හරි මෙහෙන් හරි එලවලා දානකම් ගණන් ගන්න එපා. මොකද ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ළඟ ඉන්න කට්ටිය බල බල ඉන්නේ. මොකද කරන්නේ? සාමික භාවනා එක හොඳ නරක දෙකම තියෙනවා. ඒ නිසා මේ අස්සේ සති ධාරාව අඛණ්ඩ භාවය පවතිනවද කියලා බලන්න. එතකොට ඊටොටි ඔක්කොම පස්සට හැදෙනවා කියලා හිතා ගන්න. තේරුවන් සරණයි. ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මම ඉඳගෙන මම ඉඳගෙන ඉන්නා බව මෙනෙහි කරමින් ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. ටික වේලාවක් ගත වූ පසු ආශ්වාසය ප්‍රශ්වාසය කෙටි වී ගියේය. ආශ්වාසය කෙටි වී ප්‍රශ්වාසය දික් වූ බව වැටහිණි. ක්‍රමෙන් තුනී වී ගිය ආශ්වාසය හා ප්‍රශ්වාසය පසුව නොදෙනී ගියේය. සිත තැන්පත් වී ගියේය. මෙසේ ඉන්නා විට බාහිර සද්ද ඇසූ නමුත් මෙනෙහි නොකෙලිමි. මෙසේ සිත තැන්පත් වී සිටින විට හිස එකපාරට පහතට නැඹුරු වී නැවත ඉස්සිනි. තවත් විටක තද හුස්මක් පමණක් දැනුනි. මෙය කිහිප විටක්ම සිදුවිය. මේ ගැන කරුණු පහදා දුන මැනවි. පැයක් පමණ ඔබ පැයක් පමණ සිටිය හැක. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ බෙල්ල නැමිලා ගියත් මොනවා සිද්ධ වුණත් Taman වෙන්දට වැඩිය සතිමත් බව නැත්තම් ඉන්න ඉරියව්ව නැත්තම් ආනපානේ නැත්තම් ආනපන සති වැඩෙනවා නම් මේව ඇත්තට මහා ලොකු තදබල විවේචන නෙවෙයි අර සතිය වැඩෙන එක හොඳට බලාගෙන යන්න ඉස්සල ප්‍රශ්න දීපු උත්තරේ වගේ කරන කරන යනකොට මේ පුංචි පුංචි දේවල් පහ වෙනකොට හදන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම ඔලුවට බරක් කරගත්තොත් හිත කරදර ගත්තොත් අර අඛණ්ඩ සතිය වැඩිීමේ වැඩ පිළිවෙල බාධා වෙනවා. තමන්න තේරෙනවා නම් ඒ සතිය වැඩෙන ගතිය මෙව අතාරිනව නෙවෙයි පස්සේ හදනවා. අර වර්ධනය වෙන සතිය තමයි ඉස්සරහින් කියන්නේ හඳ තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සතිය පිම්බීම හැකිලිම නියම ආකාරයට දකින මා නාස ආග්‍රයේ හුස්ම ගැනීම බැලීමේදී පසු සිත එම ස්ථානයට යන්නට නොදී එක්වරම තිගැස්සීමක් ඇති කරයි. මේ ගැන විස්තර කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. මේ ලියලා තියෙන පිම්බීම හැකිලිම ගැනද ආනාපාන ගැනද කියලා මොකක්වත් නැහැ. ආයසරයක් කියවන්නේ ලියවලා තියෙන වාක්‍ය තුන හතරයි තියෙන කොච්චර පටලවලා තියෙනවද කියලා. ආනාපාන සතිය. පිම්බීම හැකිලිම ආනාපාන සතිය කියලා දැන් පිම්බීම හැකිලිම කතා කරන්නේ. පිම්බීම හැකිලිම නියම ආකාරයට දකිනමා නාස ආග්‍රයේ හුස්ම ගැනීම බැලීමේදී පසු අරක දකින්නකොට මම මේක බලනවලු. ඉදිරියට කියවන්නකෝ. පසු සිත එම ස්ථානයට යන්නට නොදී. කොයි ස්ථානයේද දන්නේ? එම ස්ථානයට යන්නට නොදී. දැන් අහන ඉන්න මනස සම්පූර්ණ පටලවලා තියෙන්නේ. ඊට පස්සේ ආනවා මට පටලවලා දෙන්න. ඉතින් පටලවන්නේ මොනවද? මේ ආගෙන කතා කරන මනුස්සයට පණිවිඩේවත් ලියන්න දන්නේ නැහැ. ඒ නිසා කරුණාකර මේක නැවත ලියන්න මේ මොකද්ද කියන දෙමලේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? පිම්බිම ඇකිලිම ගැන කතා කරලා මේ ආනාපාන ගැන කියනවා. පිම්බිම ගැන කතා කරලා නාසිකාග්‍ර ගැන කියනවා. ඒ නිසා මේ වගේ දේවල් තීරුම් කරගන්න නැතුව ඔය මේ කැත්තෙන් පොල්ලෙන් කරලා තියෙන දේවල් අයින් කරන්නේ නැතුව ඔය දැලිපියෙන් කරන වැඩ කරන්න බෑ. දැලිපියෙන් කරන්න ඉස්සලා අරක මට්ටම් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි දැලිපියෙන් කැටයන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ කියන කාරණාව පැහැදිලිව ලියන්න මේ තියෙද්දි පටලවුනේ නැත්තම් තමයි පුදුම. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පැයක් පමණ වම දකුණ ලෙස සක්මන් භාවනාව කළ අතර එහිදී හොඳින් পায় කෙරෙහි සිහිය පිහිටන්නට විය. පරයන්ක භාවනාව. ඉන්පසු පරයන්ක භාවනාවට එළඹීමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය කමඨහන ලෙසගෙන භාවනා කෙලිමි. මා සිටි ඉරියව්ව අපහසුතාවය ඉරියව්වේ අපහසුතාවය මත දෙවරක් මා ඉරියව්ව වෙනස් කළේ කමඨහන කෙරෙහි අවධානය තබා ගනිමින්ය. දැන් මාගේ කයේ වේදනා නොදෙන අතර ආශ්වාස ප්‍රශ්වාස අරමුණ හොඳින් ප්‍රකටවන්නට විය. එහි රළු බව, උණුසුම් බව දැනගනිමින් මම අරමුණ කෙරෙහි සිහිය පිහිටුවෙමි. මද වේලාවකින් එය පපු කුහරය ආශ්‍රිතව සෙමින් ගැස්මක් ලෙස දැනෙන්නට විය. මේ අතර ඊතා ප්‍රබෝධමත් සැපදායි ගතියක් ශරීරය පුරා විහිදෙන්නට විය. ඔබ වහන්සේ පැවසූ පරිදි ආනාපානේ ආශ්වාදය මේයයි මම සිටුවෙමි. මේ අයුරින් කෙතරම් හෝ වේලා සිටිය හැකියයි මට තේරුණේ තේරුණු අතර කෙතරම් හෝ වේලා සිටිය හැකියයි මට තේරුණු අතර ඇසිපිය අරින්නට සිටුනේම නැත. නමුත් වෙනදා මෙන් ආශ්වාසය ප්‍රශ්වාසය අරමුණ සියුම් වී අතුරුදහන් වී අතුරුදහන් නොවිනි. එය සුමුදු ලෙස හොඳින් දැනෙමින් පැවතුණි. මේ අතර මාගේ හිස් මුදුන සුපුරුදු ලෙස පුපුරු ගසන්නට විය. මේ සිත අරමුණු සිත අරමුණු කෙරෙහි යොමු විට හැමදාම මේ අත්දැකීම සලකුණකි. මෙලෙස සිටියේදී ඊතා සියුම් ලෙස පයේ වේදනාවක් නැගිනු දැනී ගියේය. ඒ සමගම මා ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරෙහි සිත යොමු කළ අතර එවිට ඒ වේදනාව ඒ ෂණයෙන්ම නැති වී ගියේ මායාවක් ලෙසය. නැවත මා ආනාපාන අරමුණ වින්දනය කරමින් සිටියෙමි. මෙවිට ඔබ වහන්සේගේ දේශනේ මතක් විය. මෙලෙස අරමුණ සියම් වූ අවස්ථාව ඉර්ධිවිද ඥාන අදිෂ්ඨාන කළ හැකි බව ඔබ වහන්සේ දේශනා කළසේක. මා මෙවිට irdivid ඥානෙ ලැබේවා යයි අදිෂ්ඨාන කළෙමි. මේ අවස්ථාවේ මාගේ මොළය තුල පීඩනයේ වෙනසක් වූ බව පැහැදිලිවම දැනී ගියේය. ඒ අතර මට කලුවරක් තුලින් ශිතිජය සේයාවක් දැర్శණය විය. එය හිරුබසින විට පෙනෙන රක්ත වර්ණ අඳුරු අහසක් වූ අතර ගල් පර්වතයක් හෝ බලකොටුවක් නොපැහැදිලි ලෙස පෙනෙන්නට විය. මේ සමගම මාගේ ඇස්පිල්ලම් ඊතා අධික වේගයෙන් ගැසෙන්නට වූ අතර එහි වේගය නිමා වූයේ මාගේ ඇස් බලහත්කාරයෙන් මෙන් විවර කරමිනි. මෙලෙස අධිවේගයෙන් ඇස් පිල්ලම් ගැසීම අනිච්ඡානුගව අනිච්ඡානුගව මට කිසිම දිනක සිදු වී නැත. නමුත් එයින් කරදරයක් වූයේ නැති අතර මාගේ ශරීරයේ ඊතා ප්‍රමෝදයකින් විනා ගොස් කඳුළු සියලු වේදනා භාවනාව අවසානයේ දුරු වී තිබුණි. ස්වාමින් වහන්සේ මා කෙලේ මෝඩ වැඩක්ද? තෙරුවන් සරණයි. මොකද හිතෙන්නේ? ඒ කියන්නේ කොල්ලෙක් ඇහ ගහපු ගාම එදාම ගිහලා කතාද බලන්න. ඉතින් ඊට පස්සේ අහනවා මේ මේ ළමයා පිරිමි ළමයිද නපුංසකේද කොහොමද දන්නේ නැතිනේ. ඇයි එහෙම එහෙම බලනවයි අපි ගෙවල් වලට ගිහිල්ලා කේන්දර බලලා දෙපාර්ශ්වේ නෑට බලලානේ මේ කටෙත්තක් කරනවක් කරන්නේ. මේක තමයි තමා හිතේ චිත්තේ මුදු චිත්තේ අනාගතේ කියලා අනංගනේ කියලා ඔන්න අදිස්ථාන කරනවා. නිකන් හම්බෙන්නේනේ. ඉද්දි විද ඥානෙ ලැබේවා. මම කිසිම ඊර්ෂ්‍යාවක් නෑ නෝ ලැබුණයි කියලා. මේ කියන එක නත් එච්චර පටලව ගන්නත් නැහැ. මොකද විස්තර කරාට ඒ අවුල් කරගෙන නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි දන්නේ. ඒ වගේ වෙනකොටත් ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න කොයි දේ හරි ඒ එන දේ නැවත නැවත බැලීමෙන් අනුපස්සනා කිරීමෙන් තමයි අපි තහවුරු කරගන්නේ. ඔය එනකොටම කඩාන පනින්න ගියාම ඒක මේ පුහුදුන් ගතියක හැටියක්. ඒ නිසා ඒක ගෙට එනකන් ඉන්න එහෙම නැත්නම් ඒක අනුපස්සනා කරන්න. ඒ හිතේ තියෙන චිත්ත tattve තහවුරු වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ අතිරේක ලාභ ලබන්න. එහෙම නැතුව චිත්ත tattveත් භාගෙට තියෙදි දැන් හරි කියලා තමන්ම හිතලා හොරාට ඉස්සලා කෙහෙකන වැටපනින්න ගියාම ඉතින් ඒක තමයි අද භවනා ලෝකයේ තියෙන ගොඩාක් පටලැවිලි. ඒ මන් දිවට ඒකට ගුරුවරුත් උදව් කරනවා. හරි හරි ඕක තමයි තිබ්බචක් ඔය බලකොටු ඇතුළේ තමයි ගිය ආත්මෙ හිටියේ. ඕකේ කැප්ටන් වෙලා හිටියේ බලන්න කැප්ටන්ගේ හෙඩ් එකේ තියෙන අර නළලේ තරුව දැක්කේ නැද්ද කියලා. ඉතින් අනිත් දවසේ ඒකත් ගිහලා බලුවා ඒකත් දැක්කයි කියන. ඉතින් පහුවිත පත්‍රේ දානවා මෙන්න අපිත් එක්ක භාවනා කරන කෙනෙකුට අභිඥා ලැබිලා මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ තරමටම මේ අර පොඩි උම් පපඩම් කණ්ඩාසයි වගේ පැනිලා කණ්ඩාසයි වගේ තරුණ තරුණ කෙල්ල කොල්ලෝ අර එකිනෙකා පිළිමද හිත් පහල කරගන්නා වගේ මේ භාවනාවේදී අර වශී බහ නැතුව ඒ මේ සිද්ධි කරගන්න නැතුව මේ අදිෂ්ඨාන කරන්න ගියාම ඉතින් අර අහිංසක බව සරල බව ඍජු බව නැති වෙලා කොහි කරකොල යනවද දන්නේ. ඉතින් වගේ මේ අනතුරුදායක වැඩක් කරන්න උනන්දු කරවන්නත් වටිනවා. නමුත් ඒ උනන්දු කරන්නේ ඉස්සලා තමයි ඉන්න තැන තහවුරු කරගෙන තමයි අපි මේ සෙල්ලක්කාරකම් කරන්නේ. ඒ නිසා මෝඩකමක් කියලා කියන්න බෑ. හැබැයි එකවරම කිය මට හිතෙනවා මෝඩෙක් කියලා කියන්නත් හිතෙනවා. අර පව් කියලා කියන්නේ නැහැ. මම දැන් නරක වචන පාවිච්චි කිරීම අඩු කරන්න හිතාගත්තා. ඒක හොඳයි මොකද නැත්නම් නැත්නම් ඕගොල්ලත් හිතන්නේ මට මෝඩයයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මෝඩකම් මේ දැක මොඩ මරිකන් නොකරන් අබරෝ කියලා අනික් කට්ටියත් පතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව උපදේශ පරිදි සක්මන් භාවනාවේ යෙදිමි. ටික වේලාවක් යනතුරු විවිධ අරමුණු ඔස්සේ යයි. මිනිත්තු 20කට පමණ පසුව සිත සක්මන් අරමුණේම ඇත. තව දුරටත් සක්මනේ යෙදෙන විට විලුඹ පාදයේ ඇඟිලි විලුඹ පාදයේ ඇඟිලි දන හිස හා සම්බන්ධ අස්ති උරහිස දක්වාම පේශීන් මනසින් නිරීක්ෂණය කළ හැක. පරියංක භාවනාව. නාසික අග්‍රයේ නිමිත්ත ලෙස ගනිමින් ආශ්වාසය ප්‍රශ්වාසය හඳුනා ගනිමින් බලා සිටිමි. ආරම්භයේදී ගොරෝසුය. ක්‍රමයෙන් සියුම් බවට පත්වනු දකිමි. ආශ්වාස ප්‍රශ්වාසය සමග ශරීරයේ විවිධ කොටස්වල උස් පහත් වීම එනම් පපුව, උදරය, උරහිස, පිටේ පේශී වල උස් පහත් වීම උස් පහත් වීම නිරීක්ෂණය වේ. ආශ්වාස ප්‍රශ්වාසය සියුම් වී නොදෙනින් නොදෙනින්වත් විනාඩි 5ක් පමණ sorry තත්පර 5ක් පමණ තිබී නැවත දැනීමට පටන් ගනී. ඒ සියුම් සහ කෙටි වශයෙනි. විටින් විට දීර්ඝ ආශ්වාසයත් සහ ප්‍රශ්වාසය ප්‍රශ්වාසයක් ඇතිවේ. මේ අවස්ථාව වන විට උඩුකය ඉතා සැහැල්ලුය. ඉදිරියට සහ පසුපසට පාවෙන්නක් මෙනි. ටික වේලාවක් මෙසේ සිටින විට අවකාශයේ සුදු දීප්තිමත් කුඩා වලාකුළු ස්වභාවයක්ද රෝස මලක පෙති පිපෙන පරවෙන ස්වභාවයක්ද දැర్శණය වේ. මෙම දැర్శණයද දිගටම පවතී. බොහෝ වේලාවක් සැහැල්ලු ස්වභාවයක දැනුණු ශරීරය දැන් දැනෙන්නේ ගල් ගෙඩියක් වැනි තද ස්වභාවයකිනි. එවිට දැනෙන්නේ උදරයේ පිම්බීම සහ හැකිලීමයි. නැවත මොහොතකින් සැහැල්ලු පාවෙන ස්වභාවයක් ගනී. එවිට සියුම් ලෙස ආශ්වාසය ප්‍රශ්වාසය දැනේ. මේ මාරු වෙමින් දිගටම පවතී. දැන් අවකාශයේ අඳුරිය, හිස්ය. අරමුණු වලින් තොරව බලා සිටී. අර ගෞරවනීය ස්වාමින් වහන්සේ තව දුරටත් කුමක් කළ යුතුදයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකම තව තවත් අත්දකින්න ඕනේ. මේක තව තවත් වශී කරගන්න ඕනේ. නිසා අත්දැකීම අඩු ගතිය සහ උනන්දු වැඩි ගතිය තියෙන්නේ. උනන්දු වැඩි ගතිය හොඳයි. නමුත් මේක තව අත්දකින්න ඕනක මට්ටම් වෙලා එනවා, පට්ටල් වෙලා එනවා, පදම් වෙලා එනවා කියලා කියතයි. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරන්න අවස්ථාවේදී මා වම දකුණ වශයෙන් තබන පාදයක් නිරීක්ෂණය කරමි. මෙය මනාව කළ හැකි බව දැන් පැහැදිලිය. පොළවේ වැටෙන පොළවේ ගැටෙන අවස්ථාවේදී වැලි අතරින් පාදයේ හොඳින් තෙරපෙන අයුරුද හොඳින් නිරීක්ෂණය කරමි. මුල දිනවලදී මා සෙමින් පාදය පාදයේ වෙන වෙනම නිරීක්ෂණය කිරීමට පුරුදුව සිටියෙමි. නමුත් අද දින සිට සාමාන්‍ය ගමනට අනුව පාදයන්හි යටිපතුලෙහි තෙරපුම සක්මනේදී සතියේ නිරීක්ෂණය කළ හැක. වෙනත් යමක් නිරීක්ෂණය කළ යුතුයද? ස්වාමින් වහන්සේ භාවනාව දියුණු කර ගන්න ගන්න අයුරු පහදා දෙන්න. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුව අත්වේවායි පතමි. මේ විදිහට ගොඩ වේලාවක් ඉන්නකොට තව තව කැලක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී හුස්ම අනිත් පැත්තෙන් තමයි පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ වුණාට එක දා ඔය ඉන්න තැනට හොඳටම අඳුරුයි එක්ක මේ වගේ තැනට නෑ පේනවා ස්වාමීන් වහන්සේ නෑ එක දෙක දාලා තියෙන දෙපැත්තට ඒ වුණාට මම එක කියෙව්වේ මේක තමයි ආනාපාන සතිය ගැන. ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල යන අවස්ථාවේදී පසු නිශ්චල ස්ථානයකට පැමිණීමට මා වරින් වර නිරීක්ෂණය ඒක තේරෙන්නේ නිරීක්ෂණය කරමි. ඉන්පසු තවදුරටත් ආනාපාන සති භාවනාවෙහි යෙදී සිටින ශාරීරිය සැහැල්ලු වී යන බව දැනේ. ශරීරයේ ඇති වූ ෂණික ගැස්සීම් නිසා භාවනාවට බාධා ඇති වේ. මේ නිසා නැවත ආනාපානය ආනාපාන සතිය පටන් ගන්නට සිදුවේ. මෙවැනි අවස්ථාවක මග හැරගන්නේ කෙසේද? ඔබ වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වාණ සෝය අත්වේවයි පතමි. දැන් මේක මොන හරි ටේ කියවුනේ නැත්නම් එයා කියවන්නකෝ. ඔව් මේකෙදී මේ පරියංක භාවනාවේ විස්තරයෙන් පටන් අර ගන්නවා නම් මුල්ම වාක්‍යෙමත් එච්චර පිරිසිදු නැහැ ලියවිලා තියෙන එක ඒක කියවන එක කෙසේ නමුත් ඒ වගේ නැවත නැවත ගැස්සුනොත් ආනාපානයේ අලුත් වීම ආනාපානේ ගොරෝසු වීම ඒක සම්මානේ චිත්ත නියාමයක්. ඒතර කරන්නේ නැවතත් ආනාපානෙත් එක්ක දැම් පටන් ගත්ත කෙනෙක් වගේ නවකෙක් වගේ කරගෙන යන්න. ආයතම් පැතුන ආය ගැස්සෙනවා. ගැස්සෙන්නේ වෙන දෙයකට. නමුත් ඒත් එක්කම අර සිං වෙච්ච ආනාපානේ ගොරෝසු වෙනවා. උඩට ආයතිනත් ගොරෝසුක දිගේ ආපහු අනේකයි. එක්කෝ ටික කාලයක් යනකොට ගැස්සීම ගණන් ගන්න නැතු යනවා. එහෙම නැත්නම් ගැස්සිච්ච ගමන් හිත ගැස්සිච්ච ගමන් අර නැති වෙච්ච ආනාපානේ මතුවෙන නිසා ඒක දිගේ අනේකයි කරන්න තියෙන්නේ. එතකොට ඒ සක්මන් භාවනාදී මේ විස්තර මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්නම් මෙහෙමම දිගට කරගෙන කරගෙන යන්න ඕනේ අනකොට තමයි ඕකෝ තියෙන පදම එන්න පටන් අරගන්නේ ඒ නිසා වැඩි වේලාවක් අරමුණට මුහුණ දීපු වෙලාවේ වැඩි වේලාවක් ඉන්න අරින්න අරමුණ ගොඩක් වෙලා අසුරු කරන්න හම්බ වෙච්ච හම්බ වෙච්ච වෙලාවේ අරමුණේ අතිරේක තොරතුරු සටහන් ආකාර ගති උකහ ගන්නවා ඒ දෙකම හම්බ වෙන්නේ තව වැඩිපුර කරනකොට තමයි. ඒ නිසා මේක දිගට කරන්න කරන ගම ඒ වැඩිපුර තොරතුරු අපේක්ෂා කරන්න අවස්ථාව එනකොට මිසක් ආමෝරාවෙන් ගන්න යන්න එපා. එනකොට තොරතුරු ගත්තා වගේම වார்த்தාවට ඇතුළු කරුවොත් ලියන එකනට ධෛර්යයක් ඇති වෙනවා. භාවනාවත් ඉදිරියට යනවා. තෙරුවන් සරණයි. පරයන්ක භාවනාව. අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම ආනාපාන සති භාවනාවේ පිම්බීම හැකිලිම කෙරෙහි සතියෙන් විනාඩි 20ක් පමණ බලා සිටන විට ක්‍රමක්‍රමයෙන් එම ක්‍රියාව අඩු වී යන බව නිරීක්ෂණය කළෙමි. පසුව එය නාඩි වැටෙනවා වැනි කම්පනයක් කම්පනයක් දිගටම පවතින බව මනසට දැනුනි. එය කෙරෙහි දිගටම බලා සිටන විට විනාඩි 30ක් පමණ ඉඳගෙන ඉඳගෙන සිටන ඉරියව්ව ඊතා සැහැල්ලු බවත් කිසිම අපහසුතාවයකින් තොරව බලා සිටීමි. එසේ පැය එකහමාරකින් පසුව මම කකුලේ මට කකුලේ ස්වල්ප වේදනාවක් දැනුන නිසා ආසනයේ නැගී සිටීමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් ඉතා අනුකම්පාවෙන් ඇයද සිටිමි. සෙරුවන් සරණයි. ඔයකදී එච්චරම උපදෙස් ඉල්ලන්නේ මොන සිද්ධියටද කියන එක පැහැදිලි නෑ. පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් නම් ඒක හොඳයි එකමාරක් හිටියනවා වඩා හොඳයි. ඉතින් ඒ විදිහට බලනකොට මේ බලන්නේ ආනාපානෙද පිම්බි මහැකිලිමද කියලා වෙන් කරගන්න. මම ආනාපානෙ පිම්බි මහැකිලිම බලමින් ඉන්නයි කියලා කියනකොට මේ අක්ක පෙන්නන නංගි දෙන්න හදනවා නැත්නම් නංගි වෙන්නලා අක්ක දෙන්න හදනවා වගේ කපුවමක් යන්නේ. ඉතින් ඔය මඟුල හරියන්නේ නැහැ. අක්ක වෙන්නලා අක්ක දෙන්න නැත්නම් නංගි වෙන්නලා නංගි දෙන්න. ආනාපානෙ බලලා ආනාපානෙ තියෙන පිම්බි මහැකිලිම බලනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ කපුව දාලා කරන මගුල් ගෙවල් වගේ යන්න හදා. ඒ නිසා මේ තියෙන එකේ කිසි බාධාවක් මට පේන්නේ නමුත් අහන්නේ මොකද්ද කියලා මට පැහැදිලි නෑ. එම් විශේෂයෙන් අහන්න දෙයක් නැත්තම් ඕක හොඳයි කියලා දිකට ওই විදිහට කරගෙන යන එකයි තියෙන්නේ. ප්‍රශ්න සියල්ලම අවසන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ 15ක් ඉවරයි. ඒ නිසා මේ තෝල්කයාගේ අඩුපාඩුකම් නිසා හෝ මම දීපු උත්තර මතින් හෝ කාට හරි කියනවනම් මේ දීපු උත්තර පිළිබඳව පිරිසිදු කරගන්න ඒත් විනාඩි 5ක 10ක කාලයක් තියෙනවා. එහෙම නැත්නම් වෙන කාට හරි අවස්ථානුකූලව කමඨාන් සුද්ධ කිරීම සඳහා ප්‍රකාශන ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් ඒත් විනාඩි 10ක් තියෙනවා. මම අවුරුදු දෙකමාර 30 තමයි මේ ආනාපාන සතිය ඇත්තටම කරන්නේ. ස්වාමීන් වහන්සේ ඉතින් මම මෙහෙට ආවට පස්සේ දැන් දවස් 4ක් පහක් වෙනවා. මේ ටිකටම මම ආනාපාන සති කරා. මේ ආනාපාන සති උස්ම දැනෙන උස්ම නාසයට පළවෙනි දවස් දෙකේ දැනුණා. ඊට පස්සේ මෙතන ඒක extra සිවුම්ම දැනෙන්නේ නැහැ. එච්චර දැනෙන්නේ නැහැ. ඒ නිසා මම පිම්බීම හැකිලිම ගැන තමයි සතියෙන් බැලුවේ. එහෙම දිගට ඉන්නකොට ටික ටික හිටි ගමම්ම උස්ම නාසයට දැනෙනවා. ඊට පස්සේ ආයෙත් නැතුව යනවා. ඊට පස්සේ ආයෙත් මම පිම්බීම හැකිලිම කිරීම සතිය පිහිටවනකොට දිගට එක බලාගෙන ඉන්නකොට එකපාරට නැති වෙලා ගිහිල්ලා දැන් ගැස්මක් වගේ ආවා. ඒක දිගටම තිබුණා. ඊට පස්සේ ආපහු ආයිත් ආස්වාස් ප්‍රස්සා දැනෙනවා වගේ දැනනකොට මම ඒක මෙනෙහි කරලා ඊපස්සේ ආයිත් පිම්බීම හැකිලිම කෙරෙහිම සතියෙන් හිටියා. එහෙම දිගට දිගට යනකොට ටිකක් මට ගොඩාක් සැහැල්ලු බවක් ඇති වුණා. ඒ ආසනේ ඇත්තම ගොඩාක් ගොඩාක් වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් මට ඇති වුණා. ඒකයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ. ඒකට තමන්ට ප්‍රධාන වශයෙන්ම ගමනට අත් උදව් දුන්නේ ආනාපාන කියලාද කියන්නේ නැත්නම් පිම්බීම හැකිලිම කියලාද පිම්බීම හැකිලිම තමයි මට දිගටම ඉතින් එහෙම නැහැ ආනාපාන ගැන මතක් කරන්නේ අය. එතකොට දෙකට දෙතාවර වෙනවනේ. දිගටම පිම්බීම හැකිලිම බලන්න යන්න. දැන් මේ කියන ආනාපානේ සංදුනට පස්සේ ආයෙ පිම්බීම හැකිලිම බලනවා. ආයෙ එතකොට ගැස් වෙනවා. ආයෙ පිම්බීම හැකි ආනාපානේ මත වෙනවා. ආයෙ පිම්බීම හැකිලිම බලනවා. එතකොට මේ දෙකෙන් කොයි එකේද Taman වැඩිපුර ප්‍රකටව ප්‍රසිද්ධව ගත කරලා තියෙන්නේ ආනපානද පිම්බීම හැකිලිම. පිම්බීම එතකොට මේ දෙකක් අත ගන්න ගියොත් වෙන්නේ ආනින් එක නට Tamanටයි හිතටයි මේ දෙපොලක ලැග්ග වෙනවා. බුදියන්න ගියයි ගොරවන්න ගියයි. බුදියන ගිය මිස ගොරවන එකයි තියෙන්නේ. ඔය දෙකෙන් කොයි එක සුසු එක දිගේ අනේකයි තියෙන්නේ. ඒ ඔක්කොම සීම් වුණාට පස්සේ අරමුණු මාරු කරන්න හදනවා කියන එක අර ඇති කරගත්ත එකලස සම්පූර්ණයෙන්ම කඩලා දානවා. ඒ නිසා ප්‍රධාන කාරණාව දන්නවද? භාවනා කරනකොට සියුම් වෙන්න පටන් ගත්තට පස්සේ ඒක වඩන එක මිසක් අයේ සියුම් භාවයේ පවතින එක මිසක් සියුම් භාවයේ දියුණු කරන එක මිසක් වෙන අරමුණට හිත දාන්න හොඳ නැහැ කියන එක දන්නවා. ඒක වැටහිලාද තියෙන්නේ නැත්නම් ওই කියන විදිහට ඒක වැටහිලා නැහැ. වැටහෙනවා. මොකද්ද වැටෙන්නේ? ආනාපානසති කියන්නේ නාස් හුස්ම නාසයෙන් හුස්ම වැටෙන මේ වැටෙන එක දිහා බලන් ඉන්න එකනේ. මම කියන්නේ අරමුණක් ගෙවිලා ගියාට පස්සේ ඒ ගෙවි ගිය தત્ත්වේ වර්ධනය කරගෙන දියුණු කරගෙන ඉන්නවා මිස වෙන අරමුණු හොයන්න එපා කියන කාරණාව තේරෙනවා. ඔව් නෑ. සෝ මේ ස්වාමිනාස් මම සොයන්නේ නෑ මට දැන ඒක දැනෙන නිසා මං ඒතර මෙනෙහි කරා. මොකද්ද දැනෙන නිසාද මොකද්ද මෙනෙහි කරන්නේ? දැන් පිම්බීම හැකිලිම නවතිනකොට මට නිකන් දැනුණා නහයට නහය උස්ම රැල්ල එනවා යනවා දැනෙනවා. ඒක නිසා මම එතන මෙනෙහි මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරනවා කියන්නේ ඒක ලොක් කරගන්නවා කියන එක. ඒක ඒක පාවඩෙල්ල ගන්නවයි කියන්නේ. අපිට තියෙන දැන් බබා නිදි කරගන්න එකයි තියෙන්නේ. සංසිඳවන එකයි තියෙන්නේ. මෙයාගෙන් සංසිඳනකොට අරකට ගිහිල්ලා ඒක මෙනෙහි කරන්න පටන් ගත්තා වෙන්නේ. මේක සංසිඳ වීමට අපෙන් අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවෙන් යන්න ඕනකම තිබිලා තියෙනවා මේ අරමුණු දෙකක හිත පැවැත්වන්න ගියාම නිසා. ඒගොම අනවරතයෙන් අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න යෑම නිසා යෝ ගැස්සිලි අනම්මනම් එන්නේ. ඒ නිසා භාවනාවට එහෙම සංසිඳෙන්න වෙන. සංසිඳුණාට පස්සේ මෙනෙහි කිරීම හරහා ආය අවසන් වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක මේ භාවනාවක් නෙවෙයි. මේක භාවනාවට යන්න ඉස්සලා හිත ඒ සඳහා සකස් කර ගැනීමක් මේ තියෙන්නේ. ඒක තමයි ඇත්තටම කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. භාවනාවේ සංසිඳනකොට අපිට තියෙන බය නිසා අපි ළඟ තියෙන තව එකක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. නැත්නම් මෙනෙහි නොකළ යුතු වල මෙනෙහි කරනවා. ප්‍රපංච කළේ නොතිද ප්‍රපංච කරනවා. එතකොට අර මේ මේ රෝගේ සුව වෙන ගතිය සම්පූර්ණයෙන්ම කැඩිලා වෙන ආසාදනයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා දිගටම කියවෙන්නේ සංසිඳනකොටම මොකක් හරි මෙනේ කරන්න පටන් ගන්නවා කියලා. ආන්න ඒක කරන්න එපා. හොඳයි සර්. සංසිඳනවාම එහෙම සංසිඳ වීමටම අනුග්‍රහ කරන්න කියන එක තමයි සුද්ධ කළා කියන්නේ. හොඳයි සර්. තේරෙනවද? හොඳයි සමින් තේරෙනවා. තේරෙනවද? තේරෙනවා. කියන්න බෑනේ තේරිච්ච එක. <laughs> මොකද්ද වටහා ගත්තේ? කියන්නේ පිම්බීම් හැකිලීම් බලලා නම් ආයිත් හුස්ම දැනෙනවා නම් ඒක මෙනෙහි කරන්න එපා කියලා. අර හිතේ අරමුණේම දිගටම හිත පවත්තන්න සතිය පවත්තන්න කියලා. පිටතින් එන දැන් අනිත් අරමුණු ගැන මෙනෙහි කරන් නොකර පළමු මේ කර්මස්ථානයේම ඉඳගෙන සතියෙන් බලන්න කියන එක තමයි. සංසිඳුනොත් සංසිඳියාවට අනුග්‍රහ කරන්න. අලුතෙන් ඇහැට ඇනලා බබා අඬවන්න එපා. මෙනෙහි කරනවා කියලා කියන්නේ බබාගේ ඇහැට ඇනලා ඇඬවිල්ලක්. ඒ නිසා මෙනෙහි නොකර ඒ ඇතිවෙච්ච සංහිඳියාවට පදම් වෙන්න අරින්න ඕනේ. පట్టල වෙන්න අරින්න ඕනේ. ඒක කලාවක්. මෙනෙහි කිරීම සහ විපස්සනාව විද්‍යාවක්. විද්‍යාවෙන් මේක අනුග්‍රහය ලැබිලා සංසිඳනකොට ඒ සංහිඳියාව දිගට පවත්වන එක 아무තු කලාවක්. ඒක సౌందర్యාත්මක වැඩක්. ආයෙ මෙනෙහි කරන්න කිව්වොත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තේරුම් අරගෙන බුදියාගත්ත කොටි ආයෙ ඇවිස්සන්න යන්න එපා. මෙනෙහි කිරීම හරහා මට පේන විදිහට ওই කිව්වට තාම ඒක තේරිලා නැහැ. නමුත් මම හිතනවා ඉස්සරහට කරනකොට මේ උපදේශයේ හිතේ තියාන හිටියොත් තමයි තේරෙයි. හිත මේ නිවෙනවට සංහිඳනවට කැමති නැති ගතියක් තියෙන. ඒකට බයක් තියෙනවා. නෑ ස්වාමීන් මම ඇත්තටම හිතාගෙන හිටියේ ආනාපාන සතියේ නාසිකාග්‍රයෙන් හුස්ම දිස බල සිටීමයි මේ පිම්බීම හැකිලිමයි ආනාපාන සතියටම සම්බන්ධ කාරණයක් කියලා මම මෙච්චර කල් හිතන් හිටියේ. සම්බන්ධ බව හැබෑව. සම්බන්ධ වුණාට සංසිඳනකොට අවුස්සන්න එපා කියන එකට ඒ සම්බන්ධතාවය අපිට වැදගත් නැහැ. මොකක් දිගේද සංසිඳෙන්නේ සංසිඳන පැත්තට යනවා මිසක් ආ. සංසිඳනකොට අර අර සම්බන්ධ අනිත්‍යව මෙනෙහි කරන්න ගත්තොත් ආය විසෙන. ඒ නිසා ඒක ඒක භාවනාවෙන් කරලා දෙන්න බෑ. ඒක සම්පූර්ණ යෝගාචරයාගේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන වලින් මෙතන ගියාට පස්සේ ආය බුදියන් ඉන්නකොට අවසන් නැති වෙන්න තේරුම් අරගන්න. ඉතින් ඒ වගේ පටලවිල්ලක් තිබුණොත් ලියන කමඨාන් වார்த்தාවත් සම්පූර්ණ අවුලක් යනවා. ඒක ඒක ඒක හොඳයි. ඒකවල තේරෙනවා මේ මේ පටන් ගන්නකොට වැරදි අදහසක ඉඳලා තියෙන්නේ. ඒක සුද්ධ වුණා නම් ඒක දෙපැත්තටම ලොකු සාන්තියක්. මොකද උගව දෙනෙක් ඉන්නේ ඒ වගේ සරල කරුණු දන්නේ නැතුව සංසිඳනකොටම මොකක් හරි ගෙනත් දාගන්නවා ආයසරය. නිකන් ඉන්නකොට පාළුයි ස්වාංශ අනිච්චන් දුක්ඛං අනත්තම් බැලුවාම මොකද වෙන්නේ? බුද්ධානුසුත්ති ටිකක් කරුවාම මොකද ඒ වෙලාවේ? මෛත්‍රී භාවනා ටිකක් කරුවාම මොකද? සංසිඳුණාට පස්සේ ආනාපාන පිම්බීම හැකිලිම ටිකක් බලාගත්තාම මොකද කියලා? මේ කටයුත්ත තමයි අපි අපි පේන්න තියෙන විපස්සනාට කරන අනදරේ. සංහිඳියාවට ඉඩ දෙන්නේ නැතුව අනවශ්‍ය මේ අහ කැනනයි පොඩක් වේදා ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. හොඳයි අපිට පැයක කාලයක් තියෙනවා දැන් සක්මන් සඳහා අපි මේ පැය ගත කරලි වෙලා තුනට නැවතට සෙනවා පරියන්ක භාවනාවක් සඳහා ඒත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීලු දිනාටම තෙරුවන් සරණයි